නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අඤ්ඤාහි ලාභෝපනිසං අඤ්ඤා නිබ්බාන ගාමිනී ඒවමීතං අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස ශාවකෝ සක්කාරං නාබිනන්දේය විවේක මනුබ්‍රෝහයේති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වනවාසික තිස්ස හත්වැරිදී රහත් සාමණේරයන් වහන්සේගේ ගුණස්කන්ධයට ප්‍රශංසා මුඛයෙන් දේශනා කළ ගාථාවක්. අඤ්ඤාහි ලාභෝපනිසා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන මාර්ගය එකක්. අඤ්ඤා නිබ්බාන ගාමිනී සියලු සංසාර දුකින් එතර වේ ලැබෙන නිර්වාණය සාක්ෂාත් කරගන්නා මාර්ගය තවත් එකක්. ඒවමේතං අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස ශාවකෝ බුද්ධ ශ්‍රාවකවෝ භික්ෂුන් වහන්සේ මේ දෙක මනවින් නුවණින් දැන සක්කාරන්නා බිනන්දෙය්‍ය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී තෘෂ්ණාවෙන් බලාපොරොත්තු නොවිය යුතුයි විවේක මනුබ්‍රෝහයේ කාය විවේක චිත්ත විවේක උපදි විවේක වැඩි යුතුයි මේකයි ගාථාවේ තේරුම බුදුසසුනේ දෙවෙනි බුදු කෙනෙක් හා සමාන ප්‍රඥාවෙන් අග්‍රයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේට පුළුවනි ගංගානම් ගඟ බලාගෙන ගඟේ ආරම්භයේ පටන් මුහුද දක්වා මේ තරම් යදුන් සිය ගානක් දිග ඇති ගංගානම් ගඟේ වැලියට ගණන් කරලා කියන්න පුළුවන්. මහා සාගරේ දිහා බලාන සාගරේ දී බිඳු ගණන් කරන්න පුළුවන්. පූර්ව විදේ අපරගෝයායන උතුරු කුරුදීන ජම්බුද්දීපිකේන මේ සතර මහා ද්වීපයට වහින වර්ෂාවේ ජල බිඳු ගණන් කළා කියන්න පුළුවන්. ඒ තරම් පුදුම ප්‍රඥා සම්පත්තියක් ඇති මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දිනක් දිවසින් දැකලා දාලා තමන්ගේ පියාණන්ගේ හිතමිතුරෙක් බොහෝම අසරණ වෙලා නෑදෑයන්ගෙන් පිරිහිලා ධන දානියෙන් පිරිහෙලා එකලාව දුකසේ ජීවත් වෙනවා. නමුත් මෙතුමාට පෙර જાති જાතියින් ඉදී කරගෙන බොහෝ පාරමී කුසල් තියෙනවා දැකලා තා නබෝදාසිකින් මේ තැනත්තා මේ පරිලෝ යන බවක් දැකලා එතුමාට අනුග්‍රහ කරන්නට ඒ නිවසට පිරිසුඟා වැඩියා. එතුමාගේ නම හඳුන්වන්නේ ජයසේන බ්‍රාහ්මණතුමා බොහෝම උගත් බොහෝ ප්‍රසිද්ධ කෙනෙක් නමුත් දැන් ඉතින් අසරණ වෙලා. මේ බ්‍රාහ්මණතුමාට යමක් දන් දෙන්න කිසිවක් gedare තිබුණ නැති නිසා දොර වහගත්තා. හැංගුණා. තාත් දාසක වැඩිය, තවත් දාසක වැඩිය. දාස් තුනේම සැඟුණා. ඊළඟ දවසකදී මේ සරියොත් මහ රහතන් වහන්සේ මේ වඩින්නේ නිකන් නෙමෙයි. දානේ ලබා ගන්නත් නෙමෙයි. මේ තනත්තාගේ හිතේ උසස් කුසලයක් සිදු කරවන පිණිසයි. එක් දිනක් නැකත් උදාවක් වෙලා කුමරුවන්ට මේ අකුරු කියවීමේ මංගල උත්සවයක් පැවතුණා. ඒ කාලේ අද වාගේ මේ අකුරු කියවෙන එක මහා මංගලයක්. ඒකට බොහෝ දිනෙක එක්කාසු වෙනවා. ඉතින් මෙතුමා බොහෝම ප්‍රසිද්ධ ගුරුවරයෙක් නිසා ආරාධනයක් ඇතුව ගියා එම උත්සවයට. එෙහිදී මෙතුමාට ලැබුණ පන් නුමුසු ප්‍රණීත ශීර පායාසයක්. නවරියන් වටිනා වස්ත්‍රයක්. මේක ලැබෙනකොට මේ හිතුවා මේකනම් අද දන් දෙන්න ඕනේ. සරියොත් මහ රහතන් වහන්සේ දවස් 3ක් මගේ ගෙදරට ආව අනේ දෙන්න දෙයක් තිබුණේ අද වැඩියොත් නම් මට ලොකු පිනක්. එදා හරියටම සරියොත් මහ රහතන් වහන්සේ වැඩියානේ. මෙතුමා උතුරායන සන්තෝෂයෙන් ආසනය පනවල වඩා හිඳවල වැඳ නමස්කාර කරලා දෙපා දොවලා පවන් සලලා මේ දාණය පූජා කළා. වළඳලා අවසානයේදී නවරියන් වස්ත්‍රයත් පාමුල කියලා පූජා කළා. ප්‍රාර්ථනා කළ අනේ ස්වාමීනි මේ ලෝකේ සැපයි සැපයි කියලා හිතාපු ඔක්කොම දුකයි ස්වාමීනි. ස්වාමීනි මා මේ කරගන්නා ද කුසල බලයෙන් මටත් ඔබ වහන්සේලාට මින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඉක්මම්ම ආත්මාවයකදී සියලු කෙලෙස් නැසා නිවන් සුව ලබන්න මේ පින හේතු වේවා කියා ප්‍රාර්ථනා කළා. සරියොත් මහ රහතන් වහන්සේ සුදුසු මේ ධර්ම දේශනාවක් පවත්වලා ආපහු වැඩිය. නමෝ දාසකින් මේ තැනැත්තාගේ හිතේ මේ පින්කම නිතර නිතර රැව් පිළිරැව් දෙමින් ආවර්ජන වෙමින් නැවත නැවත ආශය වෙන උනා. හිතේ භාවිතා වුණා. හිතේ අර ආසන්න කර්මයටත් වඩා ආචීර්ණ කර්මයක් බාටපත් වුණා. ආචීර්ණ කියන්නේ නිතරම හිතේ කියවෙනවා. අර කරපු පින්කම නැමි නැමි පේනවා හිතට. මේ වාගේ පුණ්‍ය චේතනාවෙන් පින් සතුටෙන් ඉන්න අතරේ මෙතුමා හදිසියේ මේ පරලෝ ගියා. දැන් දිවි ලෝකයන් හිතුවේ නෑනේ. මනුෂ්‍ය ලෝකේ සම්ප්‍රත් හිතුවේත් නෑනේ. ධන දාන්න ගැන හිතුවේත් නෑ. හිතුවේ ප්‍රාර්ථනා කළේ පාමුල වැඳලා නිවන් සුවය. ඒ නිසා නිවන් දගෙන සුදුසු ආත්මයක් හැටියට සරියොත් මහරහතන් වහන්සේගේම දායක ගෙදරක කුමාරිකාවකගේ කුසේ කුළුඳුල් දරුවෙක් වශයෙන් උපන්නා. මේ දරුවා උපන්න දවසේ පටන් මේ මවතුමිය තීතක් පහළ වෙනවා සරියුත් මහ රහතන් වහන්සේ දානයක් දෙන්න ඕනේ කියලා. දරුවා කුසෙන් දෙදීම 500ක් සංඝ පිරිස සමග සරියුත් මහ රහතන් වහන්සේට මහා දානයක් දුන්නා. දරුවාගේ උපන්දින නිමිත්තෙන් ඒ වාගේ දානෙ දුන්නා. මේ වාගේ දරුවාගේ නම් සබන දවසේ, කන් විදින දවසේ එවාගේම රංකිතිකට ගාන දවසේ මේ ආදී හැම අවස්ථාවකම හිසගස් මතු බාන අවස්ථාවේ සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රදාන 500ක් සංඝ පිරිස වැඩම කරවලා දාන දුන්නා. හරියට අවුරුද්දේ පෙරෙන ජන්මදිනයේදී ඒ වගේ දානයකට සංවිධාන වුණා. මේ දරුවා සතපල හිටියා ලක්ෂයක් අගන සලුවක. තලසක මේ දරුවා මේකේ කකුලේ පටලගෙන පටලගෙන හිටියා ගලවන්න දෙන්නේ ආඩනවා. පස්සේ මේ පළසත් එක්කම උස්සගෙන වන්දවන්ද. වන්දවන්ද පාක් කරනකොට මේ කකුල සොලවල සොලවල අර පටලගෙන හිටියේ සලුව පාමුල වැටෙන්න සැලසුවා. දෙමෝපියෝ කිව්වා ස්වාමීනි මේ සලුව ගලවන්න අපට දුන්නේ නැහැ. මෙතෙන් ඇවිල්ලා මේ ගලවලා පාමුල දැම්මේ මේ දරුවාගේ පරිත්‍යාගයක් ස්වාමීනි දරුවාට පිම්පිනිස මේකත් පිළිගනු මැනව කියලා එකක් පූජා කළා. දැන් මේ දෙමෝපියන්ගේ හිතක් පහළ වුණා මේ දරුවා මහා පිං ඇති දරුවෙක්. මේ දරුවා යමක්ද කියන්නේ අපි ඒකට ඉඩ දෙන්න ඕනි කියලා. දැන් වයස අවුරුදු 7ක් වෙනකන් අනුපිළිවෙලින් වැඩන බොහෝ පින්කම් කරගත්තා. වයස 7 දී මව්පියන් වැඳලා මේ දරුවා කිව්වා මම මාන වෙන්න ඕනේ සරියුත් මහ රහතන් වහන්සේ ළඟ කියලා. ඉතින් දෙමෝපියෝ දෙන්න බාර දුන්න මහාන වෙන්න. මේ දරුවාගේ කලින් නම ගිහි නම තිස්ස. මොකද මේ සරියුත් මහ රහතන් වහන්සේගේ ගිහි නම තිස්සනේ උපතිස්සනේ. එයින් එක කොටසක් තමයි තිස්ස. මේ තිස්ස දරුවා බුදුසසුනට පූජා කළා. හත්දාසක් මුළුල්ලේ දෙමෝපියම බුදුපාමොක් සංගරුවනට ජේතවනාරාමෙන් පිට වඩින නොදී දානි දුන්නා. සිව්පස්ස පූජා කළා. ඔය අතරතේ මේ කුඩා ස්වාමීන් වහන්සේ එක දවසක් දැක්කා සමහර ස්වාමීන් වහන්සේලා සීතල දෙවුලනවා. ධම්මදෝතලේ සීතල කාලේ අධික සීතලයි. ඊයින් අහලා තියෙන අනේ ස්වාමීන් වහන්සේලාට මේ සීතලට පොරවන්න දේවල් නැද්ද? අනේ නෑ සාමණේර නම අපට ඉතින් මේ සිවුර විතරයි සිවුර මදි අපට සීතල රොට්ටු දෙන්නේ හොඳයි මම සිවුර මේ පොරෝනා හොයාගෙන එන්නම් කියලා තාත්තික නමක් අඳගාගෙන පින්ඳ පාති වැඩියා මේ හන්දාවක වැඩියේ කැදි වෙලඳ වීතියේ මේ දරුවා මේ කුඩා සාමණේරයන් වහන්සේ වඩිනවා දැකලා එක්තරා වෙලෙන්දෙක් බොහොම ධනවත් වෙලෙන්දෙක් ඉස්සරහට වෙල වැඳලා ස්වාමීනි මේ අවේලා මොනවද පින්දපාත ලබන්න කැමති කියා හිටියා පින්වත අපේ සේනාසනයේ බොහෝ භික්ෂුන් වහන්සේලා සීතලෙන් ගැවුලනවා. මම මේ සීතලට පොරෝනවා ටිකක් පින්දපාතේ ආවා. සාදු සාදු ස්වාමීනි කොහෙවත් යන්න එපා මම දෙනවා 1000ක් කියලා පොරෝනා 1000ක් පූජා කළා කම්බිලි. ඒ වගේ අර ස්වාමීන් වහන්සේලාට බෙදා දුන්නා. එදා පටන් උන්වහන්සේගේ නමක්ද කියවනා මේ කම්බිලි දාන තිස්ස කියලා. එමන්දිවට මුලින්ම පින්නපාතිගේ දවසේදී දාන වාඩ 1000ක් උන්වහන්සේට පිරිනැමුණා. ඔක්කොම සංඝයාට බාර දුන්නා. එදා පින්නපාතික තිස්ස කියලා කවුරුත් කියනවා. මෙහෙම දිනපතාම ලාභ සත්කාර ගලාන එනවා. ඔය අතරේ මේ කුඩා ස්වාමීන් වහන්සේ පූර්ව ජාතියේ බොහෝම උගත් බහෝශ්‍රත නැනවත් කෙනෙක් නිසා ඉක්මනින්ම භාවනා කමටන් ඉගෙන ගත්තා. භාවනා කමතා සියල්ල මුල සිට අග දක්වාම ඉගෙනගෙන සරියුත් මහ රහතන් වහන්සේට කියා හිටියා ස්වාමීනි මගේ ගම මේ සමීපයි. සවැත් නුවර කියන්නේ හැතක් මතරම් එහා මෙහා. ඒ නිසා මගේ නෑදෑයෝ හිතවන්තෝ නිතර මම බලන් දෙනවා. මගේ සමාධියට ඒක බාධාවක්. ස්වාමීන් වහන්සේ අවසර දෙනවා නම් මම මේ ඈත පළාතක වනාන්තරයකට ගිහිල්ලා භාවනා කරන්නම්. මට අවසර ලැබේවා කියලා අවසර ඉල්ලගත්තා. ඒ කාලේ විනය නීති පනවන්න ඉස්සර කාලේ වෙන්නට ඕනේ. තුනාසේ පාගමනින් වඩිනවා මේ කුඩා ස්වාමින් වහන්සේ දුටු දුටුවන්ට පුදුම අනුකම්පාවක් ඇති වෙනවා. ගමින් ගම පිරිසුඟා වළඳමින් ඔය කොතන හරි විවේක ගනිමින් උන්වහන්සේ වැඩිය බොහෝම දුරස්ත පළාතක. ඒ කියන්නේ මුහුද පේන ගම්මානයක් ආසිත වැඩියා. ඒ ගම ආශ්‍රිතව කඳු ඇටියක් තියෙනවා. මේ ගමේ වයෝවෘද්ධ උපාසක මහත්මිය දැකලා පුත්‍ර ස්නේහය ඇති වුණා. පස්සෙන් ඇවිල්ලා සීල විස්තර අහලා ස්වාමීන් වහන්සේ තනියෙන් එහා මෙහා යන්න දෙන්නේ නැතුව පින්දපාතෙන් ලබා දීලා මේ ස්වාමීන් වහන්සේට අවශ්‍ය තැන පෙන්වන්න එක්කන ගියා මේ වනාන්තරයට. ගියාම කඳු මුඳුනේ තියෙන හොඳ ගල් එනා. මෙතුමා එතන පිහදාලා ස්වාමිනී මෙතනේ නම් වැඩ ඉන්නේ අපි වරින් වර විල සොයා බලන්න. නෑ නෑ මං ගැන සොයා බලන්න එපා මට මං උදේ පින්දපාත වෙනවා කියලා උන්වහන්සේ එකලා මේ ගල්ලෙනේ හිටියානේ. ඉතින් මේ ගල්ලෙනේ තියෙන්නේ කැලෑවේ වන සත්වොත් ඉන්නවා, සිංහයොත් ඉන්නවා, ව්‍යාග්‍රයොත් ඉන්නවා, කොටියොත් ඉන්නවා, සිව්පාව ඉන්නවා අප්‍රමාණ. ඒ කිසි දෙයකින් උන්වහන්සේට බයක් නෑ. අද කාලේ වාගේ විදුලි ආලෝක කොහෙන්ද? භූමි තෙල් ආපු කොහෙන්ද? ඉටිපන්දන් කොහෙන්ද මොනවාක්වත් නෑ දර එකතු කරලා ගිනි මැලයක් ගහගෙන හිටියා ඕක තමයි ආලෝකේ දාර හැදවල් දෙකේ ඒ ගිනි මැලයක් ළඟ ඒ කුටි දොරටු ඒ ගහගෙන ඉන්න නිසා මඳුරු වෙන්නේත් නෑ සරකෝ වෙන්නේත් නෑ බොහොම විවේකයි සීතල දැනෙන්නේත් නෑ දැන් උන්වහන්සේ දවල් රෑ දෙකේම භාවනා කරනවා උදේම පිරිසුංගා යනවා ගමට පිරිසුංගා වළඳලා සුඛී හෝතු දුක්ඛා මුච්ඡතු කියලා බණපදයක් කියලා වඩිනවා. වෙන දිග බණ කියන්නේත් නැහැ. ඉතින් දුටු දුටු වංගීකේ පුදුම අනුකම්පාවක් ඇති වෙනවා. මේ කුඩා ස්වාමීන් වහන්සේ පෙනුමිනේ බොහෝම ප්‍රසන්නයි, සෝබසෝබා සම්පන්නයි. පුණ්‍යවන්ත නිවසකනේ උපන්නේ සසර පින් නිසා නිවන තැනක පහළ වුණේ. ඒ නිසා හැම දිනාම සලකදවා. මේ විදිහට වැඩි දවසක් ගියේ නැහැ. ඔය අතර සරියොත් මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේගෙන් අවසරෙල්ලෝ අපේ මේ පොඩි නමක් මේ මහවල් ඈත පළාතකට වැඩිය මං සොයා බලන්න යන්න ඕනේ. නැත සාරිපුත්‍රය දැම්ම යන්න එපා. මේ වස්සාන තුන් මාසෙන් පස්සියන් මමත් එනවා. දැන් ඉතින් වස්සාන කාලේ මේ ගත වෙනවා. ඔය වස්සාන කාලය ඇතුළත මේ කුඩා ස්වාමින් වහන්සේ අප්‍රමාදව භාවනා වඩලා එදා අර සරියුත් මහ රහතන් වහන්සේගේ පාහිවණේදී කළ ප්‍රාර්ථනා පරිද්දෙන්න සමතේපස්සනා භාවනා වඩා සෞකලේශනසා මහ රහත් භාවයට පත් වේවදාලා මේ රහත් කෙනෙකුටම පූර්ව જાති જાතියින්දී මනහලා ත්‍රිපිටක ධාරී වෙලා ඉඳලා තියෙනවා ඒ ඥානසංස බලයෙන් කිසියම් පොතක් පතක් කියවන්නේ නැතුව කටපාඩම් කරන්න මහන්සි වෙන්නේ නැතුව රහත් වෙනකොටම ත්‍රිපිටක ධාරී වුණා pāli භාෂාවේ පරතරට අධ්‍යාපනයක් ලැබුණා. ත්‍රිවිද්‍යා, සත්‍යවිඥා, පසල් වගේම සිව්පිලිසිමියාමේ ඥාන ඔක්කොම ලැබුණා. මේ තමයි සංසාරේ උපනිශ්‍රේ සම්පත්තිය කියන්නේ. දැන් අද අපි මේ දන්සෙල් බණ භාවනා වඩනවා. මේ අපට උපනිශ්‍රේ වෙනවා යන් දාසක මඟඵල නිවන් සුව ලබනකොට. සමාත අපි බුදුසසුන්ෙදී මහාන වෙනවා. ත්‍රිපිටක ධාරිත් වෙනවා. ධර්ම කතිකත් වෙනවා. සමත භාවනාත් වඩනවා ඕවා උපනිශ්‍රේ වෙනවා මඟඵල නිවන් සුව ලබන දවසේදී තේ මහා බෝසතාණන් වහන්සේගේ චරිතාපදානෙන් රහතන් වහන්සේලාගේ චරිතාපදානෙන් මේ කපට හොඳට පැහැදිලි වෙනවා. එනිසා අප්‍රමාදව කළ යුතු වන්නේ අදාද නිවන් ලැබෙතොත් ලැබේවා මේසේනම් මතෝට උපනිශ්‍රේ වේවා කියලා නොපමාව මේ වැඩි වැඩියෙන් සිත දියුණු කිරීමේ කුසල රැස් කර ගැනීමයි. දැන් ඉතින් තුන් මාසේ අවසානයේදී සරියොත් මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන මේ ස්වාමින් වහන්සේ දකින්න යන්න සාකච්ඡා කළා. ස්වාමින් වහන්සේලා 40000ක් මේකට එකතු වුණානේ. මේ කුඩා ස්වාමින් වහන්සේ බලන්න වඩින ගමනට 40000ක් සංඝයා එකතු වුණා. ඉන් ගමින් ගම පිළිසුඟා වළඳමින් උන්වහන්සේලා මේ ප්‍රාපලාතට වැඩිය. ඒ දවසේදී ගම් වාසීන් මේක දැනගෙන ස්වාමීන් වහන්සේලා පිළි අරගෙන නැවතුම් පහසුකම් දීලා රාත්‍රියේ ධර්ම ශ්‍රවණය කළා. එදා මේ කුඩා ස්වාමීන් වහන්සේ පාලට වැඩියා. ගමට වැඩලා මේ සංඝයා පිළි අරගෙන ඉන්නකොට දායකෝ කිව්ව අනේ ස්වාමීන් අපට බණපදයක් ආන්න ඕන බොහෝ කලකින් තමයි මේ වාගේ සංඝ දර්ශනයක් අපට ලැබුණේ. සරියුත් මහ රහතන් වහන්සේ පිළිතුරු දුන්න අද මේ බණ කියන්න ඕන මේ 39 මේ තිස්ස කුඩා නම බණ කියන්න ඕන. එතකොට දායකෝ කිව්වා අනේ ස්වාමීනි මේ කුඩා ස්වාමීන් වහන්සේ බණ කියන්නේ නැහැ. බණ දන්නේ නැහැ. තාම ලපටි පැවිදි වෙලා මාස 3යිනේ 3 4යිනේ අපට බණ දන්න ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් බණ අවසර ලැබේවා. මේ කුඩා ස්වාමීන් වහන්සේ මෙච්චර කලක් කිවේ සුඛී හෝතු දුක්ඛා මුච්චතු. සරියුත් මහ රහතන් වහන්සේ පිළිතුරක් දුන්න තිස්සේ මේ සුඛී හෝතු දුක්ඛා මුච්චතු කියන බණපදයේ මුල් කොටගෙන ධර්ම දේශනාවක් කරන්න කිව්වා. ඉතින් මේ තිස්ස කුඩා ස්වාමින් වහන්සේ ධර්මාසන රූඪව පාන්දර එළිවෙනකන් මේ වචන දෙක මාතෘකා කරගෙන ත්‍රිපිටකයේ අලලා අහස් ගඟක් බිමට ඇරේ වගේ බොහෝම විශිතුරු ධර්ම දේශනාවක් පැවැත්තුවා. එයින් විශාල පිරිසක් පැහැදුනා. ටික දිනක් පමණ උන්වහන්සේ ගැන කලකිරුණා. මෙච්චර බණ දැනගෙනත් කවදාකවත් අපට බණක් කිව්වේ නෑ මේකම කරකස පුජ්‍යලයක් නේද කියලා සමහර කෙනෙක් කලකිරුණා. වැඩි දෙනා පැහැදුනා අනේ සාදු සෞදා අපි මෙතෙක් කල් දන් දුන්නේ මේ වාගේ සිල්වත් ගුණවත් ධනවත් උතුමෙකුට නේද කියලා බොහෝම පැහැදුනා. ඉතින් පහෝදා උදේ පිරිසුඟා වැඩියා වෙනදා වගේම භාග්‍යවත් බුදුරජාන් වහන්සේට එදා මෙතෙන්ද වැඩියා. ඒ වෙලාවේ ගම් වාසීන් ප්‍රදේශ වාසීන් එකතු වෙලා විශාල වශයෙන් සංවිධානය වෙලා දම් පින්කම් සිද්ධ කළා. මේ කුඩා ස්වාමින් වහන්සේ තමත් ලැබුණු පින්දපාතය අරගෙන ඇවිල්ලා උපාධ්‍යයන් වහන්සේගේ පතන් දන් හැඳ හැඳ බෙදාගෙන ගියා. අන්තිමේදී සරුවක්ඥන් වහන්සේ ඉදිරියේ මේ පිරිස මේ පැමිණිල්ලක් කළා. කොටසක් කිව්වා මේ කුඩා ස්වාමින් වහන්සේ මෙච්චර කලක් අපට බණ කිව්වේ නැහැ මහා කරසකත කෙනෙක් කියලා. කාකොටසක් ඒවා මේ කුඩා ස්වාමීන් වහන්සේ ලැබීම අපට මහා භාග්යක් කියලා. ඔය විදිහට දෙපාර්ශ්වයේම වචන අහගෙන සරුවක්යන් වහන්සේ සෑම දිනාගේ චිත්තසංතාන ප්‍රබෝධ කරමින් විසුතුරු ධර්ම දේශනාවක් පවත්වලා ඒ ප්‍රදේශයේ සැබෑ බෞද්ධ නගරයක් බෞද්ධ රටක් බෞද්ධ ගමක් බවට පැමිණෙව්වා. ඊළඟට මේ තිස්ස කුඩා ස්වාමීන් වහන්සේක භාග්‍යතුන් වහන්සේ වැඩියා මේ කඳු මුදුනට. ගල්ලනට වැඩියා. වැඩිලා සාකච්ඡා කළා තිස්සේ මේ ගල්ලෙන් එනකොට මොනවද ඈත පේන්නේ? ස්වාමිනේ මහා මොහොඳ. ඒතකොට මොකද හිතෙන්නේ? අනේ ස්වාමිනේ මං හිතනවා මං සංසාරයේ දුකේදී ඇඬෝ කඳුළු එකතු වුණා නම් මේ මහා සාගරයේ ජලයට වැඩි කියලා. සාදු සාදු තිස්සේ කෙහෙමමයි. තිස්සේ මේ ගල්ලෙන යට ඉන්නකොට මොනවද හිතෙන්නේ? ස්වාමිනේ මං හිතනවා මේ කල්පයේ තුලදීම මේ ගල්ලෙනේදීම මා මැරිලා මගේ ශරීර නික්ෂේප කරපු ආර අනන්තයි කියලා මං හිතෙනවා. සාදු සාදු 31 එහෙමමයි. 31 මේ වනාන්තරේ ඉන්නකොට මොන මොන සතුන්ගේ ශබ්ද දැනෙන්නේ? එහෙමයි ස්වාමීනි මේ වනාන්තරේ බොහෝම නපුරු සත්තුත් ඉන්නවා මට ඇහෙනවා සිංහයෝ ව්‍යාග්‍රයෝ කොටි নানা ප්‍රකාර සතුන් ශබ්ද කරනවා මට ඇහෙනවා. ඒතකොට මොකද හිතෙන්නේ? ස්වාමීනි මං හිතෙනවා මම මේ වනාන්තරේකයි ඉන්නේ මං කොයි වෙලාවකවත් තමා වෙන්න හොඳ නෑ කියලා මං අප්‍රමාදීත ඇති කරගන්නවා. සාදු සාදු තිස්ස බොහොම හොඳයි. තිස්ස දැන් මම වඩිනවා සවැත් නුවරට ජේතවන ආරාමයට. මේ නමත් වෙනවද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ ස්ථානේ බොහොම විවේකයි. මගේ උපාධ්‍යාන් වහන්සේ විධාන කළොත් පමණක් මම එන්නම්. නැත්තම් මට අවශ්‍ය ලැබේවා මෙතන මට විවේකයි. සාදු සාදු තිස්සේ නම් අපි වඩින්නම් කියලා අනුශාසනා කළ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ සංඝ පිරිසත් සමග ජේතවනාරාමයේ තාපහු වැඩියා. ජේතවනාරාමයේ ධම්සභා මණ්ඩපයේ සංඝ පිරිස අතර කතාවක් ඇති වුණා. මේ තිස්ස කුඩා ස්වාමීන් වහන්සේ බොහෝම පිං ඇති කෙනෙක්. බොහෝම ඥාති පිරිසක් ඉන්නවා. බොහොම ධනවත් නිවසක උපන්නේ. උන්වහන්සේට අසවාදී අඩුයි නෑ සෑම සම්පත්තියක් ලැබෙනවා. එහෙම තියෙද්දී මෙච්චර දුෂ්කර තැනක ඉන්නවා නේද අහෝ ආශ්චර්යයි කියලා හැමෝම ಗುಣ කතනේ කළා. එතෙන්ද සරුවක්යන් වහන්සේ වැඩම කළා තමයි මේ දේශනේ පැවැත්වුවේ. අඤ්ඤාහි ලාභෝපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී එව මේකං අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස ශාවකෝ සක්කාරං නාබිනන්දය විවේකමනුබ්‍රූහයේ ලාභ සත්කාර පිරිත් කියන ප්‍රශංසා වැඳුම් පිදුම් මේ ගරු සම්මාන මේවා ලැබෙන පිළිවෙත එකක් තියෙනවා. ඒකට ඇලෙන්න සුදුසු නැහැ. ඒ වගේම ඒවා ලැබෙනවා කියලා තණ්හා දිට්ඨි මාන ඇති නොකළ යුතුයි. ඒවා ලැබෙනකොට ඒවා ගැන තණ්හාව ඇති වෙන්න පුළුවන්. මට තමයි මේවා ලැබෙන්නේ අන්නයට ලැබෙන්නේ නැහැ කියලා හිතනකොට මාන්නය ඇති වෙන්න පුළුවන්. මම තමයි මේ වායේ වාසනාවන්තයන් හිතනකොට දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. එනිසා ඒවා ගැන තණ්හා දිට්ඨිමාන ඇති නොකරගත යුතුයි. භික්ෂුන් වහන්සේ ගැන මනාව ආબોධයෙන් කටයුතු කළ යුතුයි. අඤ්ඤා නිබ්බාන ගාමිනී නිවන ලැබෙන පිළිවෙත අනිකක්. එනිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සෑම දෙනාම අප්‍රමාදව කළ යුතු වන්නේ නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් වැඩෙනසේ බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙනසේ පාරමී ධර්මයන් වැඩෙනසේ කුසල ධර්මයන් අප්‍රමාද වීමයි. ඒතන් දේදා පතඤ්ඤත් ඉතින් මේ කාරණා දෙක මනමින් දැනගන්නට ඕනේ. ඒව මේකං අභිඥාය. මේවා අභිඥාය කියන්නේ විශිෂ්ටඥාණයෙන් දැනගන්න ඕනේ. ඊටා පිරිසුදුව දැනගන්නට ඕනේ. දැනගෙන සක්කාරං නාබිනන්දෙය්‍ය මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වැඳුම් පිදුම් ගරු සම්මාන මේවා කිසිසේත්ම බලාපොරොත්තු නොවිය යුතුයි. ඒවා ලැබෙනවා කියලා තණ්හාදික්කමාන ඇති නොකළ යුතුයි. එවැගේම විවේක මනුබ්‍රෝහයේ කාය විවේකයේ වඩන්නට ඕනේ, චිත්ත විවේකයේ වඩන්නට ඕනේ, උපදි විවේකයේ වඩන්නට ඕනේ. කාය විවේකේ නම් ජන සම්බාධයෙන් ගෙන් වී එකලාව සිල් රැකීම එකලාව සිල් රැකීම. ඒ කියන්නේ බොහෝ ජන මැදේ අප මේ අවිවේකව කාලයේ ගත කරන්නේ නැතුව විවේකීව සීල සම්පදා මුදුන් පමුණවා ගැනීම එතන කියනවා කාය විවේකය. කාය විවේකයෙන් ඉන්නකොට කිසිදු වරදක් සිදු වෙන්නේ නැහැ. චිත්ත විවේකය කියන්නේ සමත භාවනා වඩලා එමගින් උපචාර සමාධි අර්පණා සමාධි උපදවාගෙන සමවත් සෝයෙන් වාසය කිරීමයි. එතන නීවරණාදී උපක්ලේශයන්ගෙන් සිත වෙන්කර ගැනීමයි චිත්ත විවේකය කියලා කියන්නේ. උපදි විවේකය කියන්නේ නිවන් අරමුණු කර ගැනීමයි. නිවන් අරමුණු කර ගැනීම සඳහා අර කාය විවේකයේ නැමැති සීලේ පිහිටාගෙන චිත්ත විවේකයේ නැමැති චිත්ත ඒකාග්‍රතාව වැඩි දියුණු කරගෙන විපස්සනා වඩනවා. විපස්සනා වැඩීමෙන් යම් දාසක මඟඵල නිවන සාක්ෂාත් වෙනවා. උපදී කියන්නේ මෙතන නිර්වාණ ධාතුවට නමක්. ඒ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට හේතු වෙන විපස්සනා භාවනාවත් මාර්ගඵල ප්‍රතිලාභයක් මෙතන උපදි විවේකයේ හැටියට හඳුන්වනවා. එතකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සෑම දෙනාම මේ තුන් ආකාර විවේකය වැඩි යුතුයි. අනුගමනය කළ යුතුයි, පුරුදු කළ යුතුයි. එනම් පළවෙනි එක සීලය පිරිසුදු කිරීම දෙවෙනි එක සමත භාවනාවෙන් උපචාර සමාධි අර්පණා සමාධි උපදවා වාසය කිරීම තුන්වෙනි එක විපස්සනා වඩා මඟඵල දක්වා ඉදිරියට දියුණු වීම එනිසා සරුවක්ඥන් වහන්සේ මේ කළ දේශනාව අනිත් භික්ෂූන් වහන්සේලාට විශාල ධෛර්යයක් වුණා බෝසීන් ග්‍රාමාන්ත සෙනසුනේ වෙසෙමින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා විඳිමින් හිටිය උන්වහන්සේලා දහස් ගණන් දෙනා ආරණ්‍යගත වෙලා භාවනා කරන්න පෙරමුණු වුණා. පෙළ ගැහුණා, යෙදුණා, ප්‍රතිපාණලා ගත්තා. මේ විදිහටයි සරුවක්ඥන් වහන්සේගේ ධර්ම දේශනා. ඒ අනුව සලක බැලීමේදී මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂ ගණන් ඊටත් ඈත කාලයේ සිට පුරාගෙන බෝධි සම්භාර බලයෙන් ලෝතුරා බුදුබාට පත් වෙලා ලොවට දේශනා කොට වදාළේ අච්චරා සංඝාත මත්තම් පිකෝ ආම්භික්කවේ භවන්න වන්නේමි. මාන්‍ය අසුරසනක් ගාන කාලේවත් මේ භවයේ රැඳීමීම හොඳයි කියලා මම වර්ණනා කරන්නේ නැහැ කිව්වා. එමක් නිසාද අසුරසනක් ගාන කාලේ උනත් පවතින්නේ දුක්ඛ සත්‍යයක්. මේ ලෝකයේ තියෙන දුක්ඛ සත්‍යයක්, සමුදය සත්‍යයක් ওই දෙක තමයි. එනිසා මේ ලෝකයෙන් එතර වීම සඳහා තමයි සරුවක්ඥන් වහන්සේ নিরතුරුව උපදෙස් දෙන්නේ අනුශාසනා කරන්නේ. ඒ නිඋපදේශය අනුව තමයි බෞද්ධයන් වශයෙන් අපි මේ දාන ශීල භාවනා කුසල් රැස් කර ගනිමින් ප්‍රාර්ථනා පිටුවාගෙන පියනගන්නේ. ඉතින් අදත් මේ පින්කම් පෙළේ පරමාර්ථය වන්නේ වර්ෂයක් පාසා මේ පින්කම සිද්ධ කරන පින්වත් නන්දා වැලිකල මාතාව තමන්ගේ ඥාතීන් හිතවන්තයන් එක්කාසු කරගෙන මේ වසා විශාල පින්කමක් කරලා තමන් බලාපොරොත්තු වන කාය විවේකය, චිත්ත විවේකය, උපදී විවේකය කියන මේ තුන් ආකාර විවේකයේ සම්ප්‍රාජනය කරගෙන මේ දුක් අතරින් එතර වී අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි මේ පින්කමේ පරමාර්ථය. එහි විශේෂ අරමුණු වන්නේ ඒ කාය විවේක, චිත්ත විවේක, උපදී විවේකයේ තමන්ද පමණක් නෙමෙයි තමන් හදා වඩා තබා පරිලෝකීය මෞපිය දෙදෙනා වහන්සේටත් මේ කුසල් අනුමෝදන් කරවා ඒ මව්පියන්ටත් <clears throat> සසරදී මේ වාගේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව සුවසේ මුදුන් පමුණවාගෙන තතු බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවත් වේවා කියන මේ උපනිස් මේ උදේශයෙන් පින් ප්‍රමන වීමයි. එවැගේම අනිකුත් මේ සහභාගීව සිටින සීලම ඥාතීන්ගේ සාඥාති හිතමිතුරන්ගේ පල්ලෝගේ සියලු ඥාතීන්ගේ පින් දීමෙනුත් ඒ පින් උතුණටත් මේ සසර දුකින් අත මිදේ ලැබෙන අමා මහ නිවන් සුවත් වේවා කියන මේ